ඒ සිත භූමි වශයෙන් සතරකට බෙදෙන බවත් කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කියන ඒ ඒ භූමිවලට බෙදෙන පිට ඒ ඊළඟට මේ භූමීන්ගේ වශයෙන් කොපමණ කොපමණ සිත් ඇත්තේදයි කියා ඒ සිත් කවරේදයි කියා දැනගත්තා. ඒ කාමාවචර සිත් 54ක් රූපාවචර සිත් 15ක් අරූපාවචර සිත් 12ක් ලෝකෝත්තර සිත් 8ක් කියන ඒ සිත් 89 නව ඊළඟට ඒ සාමාවචර සිත්ම නැවත ಜಾතිින්ගේ වශයෙන් ಜಾති වශයෙන් බෙදාගත්තා. සිත්වල ಜಾති හතරක් තිබෙනවා. අකුසල් කුසල් විපාක ක්‍රියා කියන. ඒ භූමි වශයෙන් බෙදාගත්තේ ඒ සිත් ඒ භූමි වල ලැබෙන අකුසල් ආදී මේ සිත් ධාතු වශයෙන් වෙන වෙනම දැනගන්නවා. අපි අකුසල් සිත් 12ක් බවක් ඊළඟට ඒ කාමාවචර කුසල් සිත් අටක් බව හා රූප කාමාවචර විපාක සිත් 23ක්. වගේම ක්‍රියා සිත් 11ක් වෙන මේවා දැනගන්නවා. කාමී ප්‍රේමී සත්‍යාකාමී පුඤ්ඤා පුඤ්ඤානි දීසති ඒකාදස ක්‍රියාචේති චතුපඤ්ඤාස සබ්බතා කියන මේකට ඉගෙන ගන්න ඉරයි කාම භූමියේ අකුසල් 12ක් මේ විපාක සියල්ලම කාමයේ හේවිස පාතාවි විපාක 23ක් දෙනවා ඒ හේතුක විපාක 15යි සහේතුක විපාක 8යි වශයෙන් ඒ පුඤ්ඤා පුඤ්ඤා නිවිසති කුසල්ය අකුසල්ය කියන මේවා 20ක් එයින් අකුසල් 12යි කුසල් 7යි මේ 20. ඒකාදස ක්‍රියාසිත ක්‍රියාසිත 11යි මේ සහේතුක ක්‍රියාසිත 8කුත් අහේතුක ක්‍රියාසිත 3ක් කියන මේ 11. ඒකාදස ක්‍රියාසිත ප්‍රතිපඤ්ඤාස සබතා. එලෙස සිත් 54ක් වෙනවා කියලා කාම භූමියේ නැත්නම් කාමාවචර සිත් ඒවාට කාමාවචර සිත් කියන්නේ මක්නිසාද කියන බවත් අපි අවස්ථාවේදී දැනගත්තා. කාම භූමියේ බොහෝ සෙයින් නැතිවන්නා වූ පවතිනා වූ සිත් කියන තේරුමෙන් කාමාවචර සිත් කියනවා කියලා. එයින් කාමාවචර සිත් කියන එකෙන් අදහස් කරන්නේ නැහැ ඒ සිත් කාම භූමියේ පමණක් ඇතිවන සිත් කියලා. කාම භූමියේ බොහෝ සෙයින් නැතිවන සිත් කියලා ඒවා මේ පිළිබඳ ඒ විග්‍රහය කරන්නේ ඒ නිසා. කාමාවචර සිත්ේ කියන ඒවා කාම භූමියේ මෙන්න වෙනත් භූමී වලත් ලැබෙනවා. මේ බව දැකීමටයි බොහෝ සෙයින් කියන වචනේ යෙදුවේ කාම භූමියේ බොහෝ සෙයින් ඇතිවන සිත් කියන එක. අනිත් භූමිය වලත් කියන්නේ රූප භූමියේ අරූප භූමියේ කියන ඒ භූමි වලම ඒ කාමාවචර සිත් සියල්ලම නුණා ඒ සමහරක් හෝ ඒ භූමිය වල ලැබෙනවා. ඒ නිසා කාම භූමියේ බොහෝ සෙයින් ඇතිවන සිත්ය කියන තේරුමෙන් ඒවාට කාමාවචර සිත් ඊළඟට රූපාවචර සිත් 15 පිළිබඳව දැනගත්තේ රූප භූමියේ භෝසෙයි නැතිවන සිත්ය කියන තේරුමෙන් රූප භූමියේ කීවේ රූපාවචර භූමිය නැත්නම් රූප ලෝක කියලා දැක්වෙන භක්ම ලෝක තිබෙනවා සිත් ඇතිවන භක්ම ලෝක 15ක් භක්ම ලෝක කාම කොම ගත්තාම කියනවා මේ රූපාවචර ඉතිපදෙන භක්ම ලෝක එකක් කියන නැත්නම් එකක් අර අනිත් රූප භූමිය සියල්ලෙහිම සිතක් දෙනවා කයක් දෙනවා අනේ සිතයි කයයි දෙකම පවත්නා රූප භූමි වල බොහෝ සෙයින් ඇතිවන්නා වූ සිත් කියන තේරුමෙන් රූපාවචර සිත් ඒවා ධ්‍යාන වශයෙන් ලැබෙන සිත් ධ්‍යාන සම්ප්‍රයුක්ත සිත් ඒ ධ්‍යාන සම්ප්‍රයුක්ත සිත් රූප භූමියේ පමණක් නෙවෙයි ලැබෙන්නේ එහිදීත් ලැබෙනවා. ඒ කියන්නේ කාම භූමියේ ඒවා ලැබෙනවා. ඒ නිසා තමයි රූප භූමියේ බොහෝ සෙයින් ඇති වෙනවා කියන්නේ අන්‍ය භූමියවල ඇති නොවන ඇති නොවන්නේ නොවේ කියන බව දැක්වීම. රූප භූමියේ ඒවා ඇති වෙනවා. එනිසායි මේ ලෝකයේදී කෙනෙක් රූප ධාන උපදවා ගන්න. රූප ධාන උපදවා ගන්නට පුළුවන් මේදී. ඒ විතරේ රූපාවචර සිත වූද ඒ ලැබෙන්නේ කාම භූමියට. ඒ එනිසායි විග්‍රහයේ රූප භූමියේ බොහෝ සෙයින් ඇතිවන සිත්. ඒවා ඒ පිළිබඳව දැනගත දැනගත්ත කාරණේ තමයි මේ රූපාවචර සිත්ය කියන කොටසට අකුසල් කියන කොටසක් ඇතිවන්නේ නැහැ. මේ අකුසල් සිත් කාම කාමාවචරමයි රූපාවචර සිත් වශයෙන් දෙන්නේ කුසල් විපාක ක්‍රියා කියන ඒ ධාති තුන. ඊළඟට අරූප අරූපාවචර සිත් 12ක් ගැන කතා කළේ. ඒ අරූපාවචර භූමිය අරූප භූමියෙහි බොහෝසෙයි නැතිවන සිත් කියන අරූප භූමිය සතරක් තිබෙනවා ඒ අරූප භූමියෙහි බොහෝසෙයි නැතිවන සිත් අරූපාවචර සිත් ඒවා කුසල් විපාක ක්‍රියා වශයෙන් හතර හතර බැගින් 12ක් තිබෙනවා ඊළඟට කියන්නේ ලෝකෝත්තර සිත් ගැන ඒ ලෝකෝත්තරයේ කියන්නේ අර ඒ කාමාවචර රූපාවචර අරූපාවචර ලෙස දැක්වෙන ඒ බඳු ස්ථාන භූමියක් නෙවේ ලෝකෝත්තරයේ කියන අවස්ථා භූමියක්. ඒ ඒ ලෝකෝත්තර භූමිය කියලා දක්වන්නට තියෙන මේ ලෝකෝත්තර ධර්මමයි. ඒ ලෝකෝත්තර ධර්මම තමයි ලෝකෝත්තර භූමිය වන්නේ ඒ අවස්ථාව. ලෝකෝත්තර සිත් උපදන අවස්ථාව තමයි මේ ලෝකෝත්තර භූමිය වශයෙන් ගත යුතු වන්නේ. මේ ලෝකෝත්තර සිත් දෙනවා අසා කුසල් හතරයි විපාක හතරයි කියලා. මේ කුසල් හතර අපි මාර්ග සිත් කියන නමින් විපාක සිත් හතර ඵල සිත් කියන නමිනුත් දැනගන්නවා. මෙහිම සංක්ෂේපයෙන් ඉගෙන ගත්තා සිත් 89ක් ගැන ඊළඟට ඒ සංක්ෂේප සිත් 89 නැවතද දෙදීම අනුව 121ක් වෙන ඇති. ඉතින් එයින් ඒ කාමාවචර සිත් පිළිබඳව කිසි වෙනසක් වන්නේ නැහැ. නමුත් ධ්‍යාන සිත් පිළිබඳව කතා කරන විට ඒ ඒ මහත්ගත සිත් 27හි කිසි වෙනසක් වන්නේ නැහැ. ඒත් ලෝකෝත්තර සිත් පිළිබඳව වෙනසක් වෙනවා. ඒ විස්තර ක්‍රමයේ හැටියට ධ්‍යාන සංප්‍රයුක්ත භාවය සැලකලා. ප්‍රථම ධ්‍යාන සංප්‍රයුක්ත, ද්විතිය ධ්‍යාන සංප්‍රයුක්ත, තෘතිය ධ්‍යාන සංප්‍රයුක්ත, චතුර්ථ ධ්‍යාන සංප්‍රයුක්ත, පංචම ධ්‍යාන සංප්‍රයුක්ත ලෝකෝත්තර සිත් වශයෙන් එක එක ලෝකෝත්තර සිතක් පස් වැඩ ඇරුම් කරනවා. එහෙම පස්ව දෑරුම් වන විට සෝවාන් මාර්ග පිට පස්ව දෑරුම් වෙනවා සතරදාගාමි මාර්ග පිට අනාගාමි මාර්ග පිට අරහත් මාර්ග පිට ඒ විදිහට පස්ව දෑරුම් වූ කල්ලි එක එක මාර්ග පිටක් මාර්ග පිට 20ක් ලැබෙනවා එලෙසම ඵල සිද්ධ 20ක් වෙනවා ඒ විට ලෝකෝත්තර සිත් 40ක් ලෞකික සිත් 81කට ලෝකෝත්තර සිත් 40 එකතු කළ කල්හි 121ක් වෙනවා. අන්න ඒ ක්‍රමය අනුවයි ඒ විස්තර වශයෙන් සිත් බෙදා ගන්නා විට එක ක්‍රමයකින් 121ක් වනවායි කියන්නේ ලෝකෝත්තර සිත් පිළිබඳව තමයි මේ වෙනස සිදුවන්නේ. ඉතින් එහෙම ඒ දැනගෙන ඒ සිත් පිළිබඳව ඊළඟට ඒ කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කියන මේ භූමියේ වශයෙන් සිත් වෙන වෙනම කියලා ඊළඟට කුසල් අකුසල් විපාක ක්‍රියා වශයෙන් කතා කරන විට කුසල් අකුසල් සිත් 12ක්ය කුසල් සිත් 21ක්ය ක්‍රියා විපාක සිත් 36ක්ය ක්‍රියා සිත් 20ක් කියන ඒ වශයෙන් සිත් 89ක් කියලා දැනගත්තා. ද්වාදසා කුසලාමේවං කුසලාමේක වීසති සත්‍යං සේව විපාකානි ක්‍රියා චිත්තානි වීසති ඊළඟට ඒ අර විස්තර ක්‍රමය අනුව ලෝකෝත්තර සිත් 40ක් වශයෙන් බෙදාගත් කල ඒ ඒවා පිළිබඳ ඒ සිත් පිළිබඳ ඒ විදිහේ වෙනසක් වීමට කාරණය ගාථා කීපයකින් දැක්වෙනවා ධානංග යෝග භේදේන කබ්බේකේ කන්තු පංචධා උච්චතානුතරං චිත්තං සත්තාලීස විධංකිච්ච ධානාංගයන්ගේ යෙදීමේ භේදයෙන් එක් එක් ලෝකෝත්තර සිතක් පස්ව බෑරුම් කොට ඒ ලෝකෝත්තර සිත 40ක්යයි ලෝකෝත්තර සිත 40ක්යයි දක්වන ලදී ඒ ඒක කාරණය දක්වනවා යථාච රූපාවචරං ගයතාන්තරං තථා ප්‍රථමාදි ධ්‍යාන භේදේ ආරුප්පංච අபிපංචනේ යම්සේ රූපාවචර සිත ප්‍රථමාදි ධ්‍යාන භේදයෙන් ගන්නා ලද්දේද එලෙසම ලෝකෝත්තර සිතද ඒ ධ්‍යාන භේදයෙන් ගන්නට ඒක. යථාච රූපාවචරං ගයථානුතරං තථා පඨමාදි ධ්‍යාන භේදේ ආරුප්පංචාපි පංචනේ. ඒ අරූපාවචර සිද්ද පස්වෙනි ධ්‍යානීලා ගන්නට ඒක. ඒකාදස විධං සක්මා පඨමාදික නීරිතං ධ්‍යාන මේකේක මන්තේසු තේවිස තිරිධං භවේ. ඒ එනිසා එක එක ධ්‍යාන සිතක් ප්‍රථම ප්‍රථම ධ්‍යාන සිත්ය, ဒုတိ ය ධ්‍යාන සිත්ය ආදී වශයෙන් එක එක ධ්‍යාන සිතක් නැත්නම් එක ඒ ඒ ධ්‍යාන සිත් ප්‍රථම ධ්‍යාන සිත් ඒකාදස විධාන 11 වැඩෑරුම් කොටද ဒုတိ ය ධ්‍යාන සිතත් එලෙසම 11 වැඩෑරුම් තෘතිය ධ්‍යාන සිත් 11ක් චතුර්ථ ධ්‍යාන සිත් 11ක් කියලා එහෙම අරගෙන ඊළඟට අන්තිම වූ පංචම ධ්‍යාන සිත තේජීස පිවිධන් භවයේ 23ක් කොටද ගන්නට කියලා එහෙම ගත්තේ පංචම ධානයේ තුනයි පංචම ප්‍රථම පංචම ධාන රූපාවචර පංචම ධානයේ තුනයි අරූප ධානයේ 12යි ඒ අරූප ධානද පංචම ධානයේ විලා ගන්න කිව්වනේ ආරූප පංචාපි පංචමී කියලා ඒ 12යි එතකොට 15යි ලෝකෝත්තර පංචම ධාන සංප්‍රයුක්ත වූ සිත 8යි කියන එහෙම ගත්තම 23ක් වෙනවා ඒකයි ඒ ආර්පජ පානමේකේක මන්තේති තේවිසති විධං භවේ ඒ විදිහට ගත්තල සතතිංස විධං පුඤ්ඤං කුසල් සිත් 37ක් සප්තතිංස ඒ විසිය කාමාවචර රූපාවචර අරූපාවචර කියන ඒ කුසල් සිත් 17ට ලෝකෝත්තර කුසල් 20 එකතු කරලා 37ක්ද පුඤ්ඤා ඒකාදස ඒක ඒකත් සත්‍යතිමක විධං පුඤ්ඤං විපඤ්ඤාස විධං කතා අපකමිස්සාවු ඒ කලින් තිබුණේ සංක්ෂේප ණය හැටියට විපාක 36යි ලෞකික විපාක 32යි ලෝකෝත්තර විපාක 4යි අර ලෝකෝත්තර සිත් ලෝකෝත්තර විපාක සිත් 20 කොට ගෙන සැලකෙන විට ලෞකික විපාක 32කට ලෝකෝත්තර විපාක 20 එකතු කළාම 52ක් වෙනවා. ඒකයි සත්‍යතිංස විධං ඥාන් විතං විපඤ්ඤාස විධං තක කියලා මේ දෙක පිළිබඳව වෙනස දක්වීමට කුසල් 37ක්ද විපාක 52ක්ද කියලා ගත්තාම සමහර 121 වන්නේ පාක විචාව විචිත්තාරි ඒක දීසකම් බුධා අනේ විදිහට ඒ සිත් පිළිබඳ කොටස සිත් 89 නැත්නම් 120ට එලෙස දැනගත්තා. ඒ සිත් 121 පිළිබඳ නැත්නම් 89 පිළිබඳ කතාව අවසන් කොටයි චෛතසික පිළිබඳව කතා ඒ චෛතසික පිළිබඳව මුලින්ම දැනගත්තේ ඒවාට චෛතසිකය කියන්නේ කවර කරණ කාරණයක් නිසාද කියන එක ඒකුප්පාද නිරෝධාච ඒකාලම්බන වස්තුකා චේතෝ යුත්තා විපඤ්ඤාස ධම්මා චේතසිකා මතාච සමාන උපාදයක්ද ඒ වගේම සමාන නිරෝධයක් කියන්නේ එකවර ඉදීමක්ද එකවර නිරුද්ධ වීමක්ද එක අරමුණක් ගැනීමක් හා එක වස්තුවක් ඇසුරු කිරීමක්ද ඇති එකට උපදනා ධර්මවලට නැත්නම් සිත සමග උපදනා ධර්මවලට චෛතසිකය කියනවා කියලා එදා කාලෙන් කියන්නේ. සිත සමග එකට උපදින, සිත සමග එකටම නිරුද්ධ වෙන, සිත ගන්නා අරමුණම ගන්න, සිත යම් වස්තුවක් ඇසුරු කොට ඇති වෙනම් ඒ වස්තුව ඇසුරු කරන කියන මේ සතර සංප්‍රයෝග ලක්ෂණයන්ගේ වශයෙන් සිතත් සමග එකට ඇතිවන්නා වූ ධර්මවලට කියනවා චෛතසිකය කියලා. ඒවා නම් කවරේද කියලා ඊළඟට කතාන් වෙන ඒ ප්‍රශ්නය නංගලා පස්සෝ වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්ද්‍රියං මනසිකාරෝචේති සත්‍තිනේ චේතසිකා සබ්බචිත්ත සාධාරණා නාම කියන ඒ පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්ද්‍රිය මනසිකාය කියන සබ්බචිත්ත සාධාරණ චේතසික හතක් විතක්කෝ විචාරෝ අභිමුඛෝ විරියන්ති චන්දෝ චේති චෛනේ චේතසිකා පකින්නතා නාම විතක්ක විචාර අභිමුඛ විරියති චන්ද කියන මේ චෛතසික 6 ප්‍රතිර්ණක চৈতසික නම් වේකියා ඊළඟට මේ දෙක চৈতසික කොටස් දෙකම එකතු කොට ඒවමීතේ තේරස චේතසික මෙලෙස මේ කියන ලද চৈতසික 13 අන්‍ය සමානාති වේදිතබ්බා අන්‍ය සමානෝයයි දත යුතුය කියලා ඒවාට අන්‍ය සමානයි කියලා නමකුත් දක්වා ඊට හේතුව ඒවා කුසල් සමගය දෙන විට කුසලයන්ට සමාන වෙනවා අකුසලයන් සමගය දෙන විට ඒවා අකුසලයන්ට සමාන වෙනවා ඒ සමාන වෙනවා කියන්නේ ඒවා එතකොට අකුසල්. කුසල් සමදේතනෙට කුසල් වෙන, අකුසල් සමදේතන විට අකුසල් වෙන. ඒ වගේම අව්‍යාකෘතියන් සමදේතන විට විපාකසිත, ක්‍රියාසිත කියන මේවා සමදේතන විට ඒවාද අව්‍යාකෘත සයිතික වෙනවා. ඒ නිසා ඒවාට අන්‍ය සමාන කියේ. අන්‍යයන්ට සමානයි. කුසලයේ පැත්තේ සිට බලන විට අකුසල් හා අනිකුත් අකුසල් අන්‍යයෝ. එතකොට ඒ අකුසලයන් සමග යෙදෙන විට අන්‍ය වූ අකුසලයන්ට සමාන බැවින් අන්‍ය සමාන. අකුසල් පැත්තේ සිට බලන විට කුසල අන්‍යයෝ. ඒ කුසලයන් සමග යෙදෙන බැවින් කුසල් සංඛ්‍යාත අන්‍යයන්ට සමාන වෙන බැවින් අන්‍ය සමාන. අනේ විදිහට ඒ ඒ සමාන ඒ චෛතසික යෙදෙන්නේ යම් සිත්වල නම් ඒ සිත්වලට සමාන වෙනවා. කුසල් සිත් වලට සමාන වෙනවා. කුසල් සමග අකුසල් වලට සමාන වෙනවා. අකුසල් සමග විපාක ක්‍රියා කියන මේවාට සමාන වෙනවා. ඒවා සමග යෙදෙන විට ඒ නිසා ඒවාට අන්‍ය සමාන කියේ ඒ නම ඊට වැඩගත් අන්‍ය සමාන චෛතසික ඒ සංප්‍රයෝජනය සංග්‍රහණය කියන මේවා දැක්වීමේදී බොහොම ඒ වුණා කරනවා. ඒ නම වුවද ඊළඟට අකුසල් චෛතසික 14ක් ගැන කිව්වා. ඒවා ඉස්තර වශයෙන් දැනගත්තා ඒවා ඒ නම් දීමට තිබෙන යුක්තියක් ඒ ඒ සයිතික පිළිබඳ ලක්ෂණ දැක්වීමේදී කියවෙනවා මෝහ අහිරික අනුත්ප්ප උද්ධච්ච ලෝභ දිට්ඨිමාන දෝෂ ස්ථානක්ෂරිය කුක්කුච්ච තීන නිද්ද විචිකිච්ඡා කියන මේ චෛතසික 14 අකුසල චෛතසිකයක ඒවා ඒකාන්ත අකුසලයෝ ඒවා අකුසල් සිත්වල මිසක ඒ සුදුසු පරිදි ඒවා ලැබෙන ඒ අකුසල් සිත්වල මිසක වෙන සිත්වල ලැබෙන්නේ නැහැ. ඒවා ඒකාන්ත අකුසල ධර්ම. ඊළඟට සෝබන චෛතසික 25ක් දැනගෙන ගත්තා. ඒ පළමු කොට සෝබන චෛතසික 19ක් දැනගත්තා. ඒ සෝබන සිත්යේ කියන 59ක් සිත් වල එහෙම නැත්නම් 91ක් සිත්වල අර විස්තර ක්‍රමයේ හැටියට ලෝකෝත්තර සිත 40ක් කොට ගත් කල 91ක් සෝබන සිත් තියෙනවා. ඒ සිත්වල එකක් නෑ අර ඒ හැම එකකම සමානවම මේ 19ම යෙදෙන බැවින් ඒවාට සෝබන සාධාරණ කියන නමක් තියෙනවා. සෝබන සිත් සියල්ලටම සාධාරණයි. එකකටවත් විශේෂයක් කරන්නේ නැතිව ඒ හැම එකකම එක වගේම යෙදෙන බැවින් ඒවාට සාධාරණ කියන්නේ එහෙම চৈতසික ධනවය සද්ධා සති විරියොත්ප්ප අලෝභ දෝෂ අක්‍රමජ්ජත්තා කාය පස්සබ්දි චිත්ත පස්සබ්දි කාය ලහුතා චිත්ත ලහුතා කාය මුදිතා චිත්ත මුදිතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා කාය විකතා චිත්ත විකතා කියන මේ ධනවය ඒවායේ ලක්ෂණ يعني ඒවායේ ස්වභාව ලක්ෂණයන්ගේ වශයෙන් අපි ඒවා ගැන සාකච්ඡා කළා ඊළඟට දැක්වෙන චෛතසික තුනට කියන්නේ විරති චෛතසිකය කියලා ඒවා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ නම් වලින් දැක්වෙන්නේ වාග් දුෂ්චරිත වලින් වළකින සම්මා වාචා පිළිතිය කාය දුෂ්චරිතයෙන් වළකින සම්මා කම්මන්ත ගතිය වගේම ඒ ජීවිකා සඳහා කෙරෙන කාය වාග් දුෂ්චරිතයෙන් වළකින සම්මා ආජීව ගතිය කියන ඒ ගති තුන ඊළඟට අප්‍රමාණ්‍ය නාමයෙන් දැක්වෙන කරුණා මුදිතා කියන දෙක ඒ සත්‍ය ප්‍රඥප්තිය අරමුණු කොට උපදනා බැවින් සත්‍ය ප්‍රඥප්තිය අනන්ත සත්‍ය ප්‍රඥප්තිය කියන්නේ යන්නේ අනන්ත සත්‍ය ප්‍රඥාප්තිය අප්‍රමාණ සත්‍ය ප්‍රඥාප්තිය අරමුණු කොට උපදනා දුක්ඛිත සත්‍ය ප්‍රඥාප්තිය අරමුණු කොට උපදනා කරුණාවක් සුඛිත සත්‍ය ප්‍රඥාප්තිය අරමුණු කොට උපදනා මුදිතාවක් කියන මේ ධර්ම දෙක අප්‍රමාණ්‍ය නාමයෙන් පිළිගැක් වෙන්නේ ඒ අප්‍රමාණ්‍ය ධර්ම දෙකක් සියලුම චෛතසිකයන්ගේ දෙන් විශිෂ්ට චෛතසිකයේ ලෙස සැලකිය යුතු වන පඤ්ඤේන්ද්‍රිය නාමයෙන් දැක්වෙන ප්‍රඥාව අන්තිමටත් අපි ඉගෙන ගත්තා. එහෙම සෝබන සයිතිසික සියල්ලම 25ක් ඒ වගේ අන්තිම පාඨය කියනවා කරුණා මුදිතා යෝපන අප්‍රමඤ්ඤායෝ නාමාපි සබථාපි පඤ්ඤේන්ද්‍රියේන සබ්බි කියන්නේ ප්‍රඥේන්ද්‍රියත් සමග පංචදීසතුනේ චේතසික ඒ පස්ලිස්සක් වූ මෙකී චෛතසිකෝ සෝබනාපි වේදිකබ්බා කියලා සෝබන චෛතසිකෝ යයි දත යුතුයි ඊළඟට ඒ කියන ලද චෛතසික පිළිබඳ සම්පින්දනයක් කරන ධාතා කීපයක් දැක් වෙනවා. තේර සංඤ සමානාත චිත්තසා කුසලං තථා චිත්තසා කුසලා තථා සෝබනා පංචවිසාපි විපඤ්ඤාස පෞච්චරේක. මේ අඤ්ඤ සමාන චෛතසික 13 අකුසල චෛතසික 14 සෝබන චෛතසික 25 කියන මේ විදිහට සියලුම චෛතසික 52යි කියනු ලැබේ. ඊළඟට ඒ চৈতසිකයන්ගේ සංප්‍රයෝග ණය කියන එක දැනගත්තා. තේ සංකිට්ඨා විත්තානං යථා යෝගං සෝපාන චිත්තුප්පාදේසු පච්චේකං සංප්‍රයෝගෝ පෞච්චති. මේ ඒ চৈতසික සුදුසු පරිදි සිත්වල සංප්‍රයුක්ත වෙන ආකාරයේ දැක්වෙන සංප්‍රයෝග ණය කියනු ලැබේ කියලා සත්‍ය සබ්බත් විඥාන්ති කතා යෝගං පකින්නකා සිද්ධාසා කුසලේස්වේව සෝබනේස්වේව සෝබනා ඒ ඒ චෛතසික අකුරෙන් සත්‍ය කියන හත ඒ සම්බෙචිත්ත සාධාරණ චෛතසික හත සබ්බත් යුද්ධන්ති හැම සිත්වලම යෙදෙත් කියන එකයි සත්‍ය සබ්බත් යුද්ධන්ති කියන්නේ යථා යෝගම් පකින්නක ඒ යෙදෙන පරිදි සුදුසු ලෙස යෙදෙන පරිදි ප්‍රතිර්ණක චෛතසිකයෝ ඒ ඒ සිත්වල යෙදේ. ඒ කියන්නේ අර කලින් කී ඒ සබ්බචිත්ත සාධාරණ චෛතසිකයෙන් සියලුම සිත්වල එකාකාරවම යෙදෙන බවක් ප්‍රකීර්ණක චෛතසිකයන්ගෙන ඒවා සමහර එක යෙදෙනවා සමහර එක යෙදෙන්නේ නැහැ. මේ යෙදෙන සිත් ගණනද අඩු වැඩි වෙනවා. සමහර සිත් 50 සමහර ධර්ම සිත් 55ට විතර්කයේ සිත් 55ට විචාරයේ සිත් 66ක ඔය ආදි වශයෙන් වෙනස් වෙනස් විදිහටයි ඒ තීර්ණක චෛතසිකයන්ගේ සිත්වල යෙදීම. සුද්ධකා කුසලේස්වර ඒ අකුසල චෛතසික 14 යෙදෙන්නේම අකුසල් සිත්වලම පමණයි. ඒකයි අකුසලත් ඒව කියන්නේ. අකුසලේසු ඒව කියන්නේ. අකුසල් හිම කියන ඒ අවධාරණය කොට වෙන් කරලම දෙන්නවා. අකුසල් හිමයි ඒ අකුසල චෛතසික 14 යෙදෙන්නේ. සෝභනේස්වර සෝභනා සෝභන සිත්වලමයි සෝබන චෛතසික යෝජනෙන් නිසා. ඉතින් ඒවා පිළිබඳව ඊළඟට ඒ සාකච්ඡාව කරන විස්තර වශයෙන් කතා කරනවා. සබ්බචිත්ත සාධාරණතාව සත්‍යමේ චේතසිකා. සබ්බේසු ඒකූණ නවතිති. සාදේසු ලබ්භಂತಿ. ඒ සතක් වූ සබ්බචිත්ත සාධාරණ චෛතසික සියලුම සිත්වේ කියන ඒ 89ක් සිත්වල යෙද ලැබෙනවා. ප්‍රකීර්ණක චෛතසිකයන් අතුරෙන් විචර්තය විපංච විඥානයයි කියන ඒ සිද්ධාය අර ඉතිරි කාමාවචර සිත් 44ේද 11ක් වූ ප්‍රථම ධ්‍යාන සිත්වලද කියන 55ක් සිත්වල යෙදේ නැත්නම් උපදී උපජ්ජති කියන වචනය යෙද අපි දෙන්නේ. එතකොට කාමාවචර සිත් 54න් 10ක් අත්හැරලා. ඒ 10 විපංච විඥානයේ කියන චක්කු විඥානාදී සිද්ධාය ඒ භාවය හැර ලැබෙන 44ක් කාමාවචර සිත්වලද 11ක් වූ ප්‍රථම ධ්‍යාන සිත්යේ කීවේ ඒ රූපාවචර ප්‍රථම ධ්‍යාන සිත් තුනක් ලෝකෝත්තර සිත් හතක් කියන ඒ 11ක් වූ ප්‍රථම ධ්‍යාන සිත්වලද කියන මේ සිත් 55ක පංච පඤ්ඤාස 55ක සිත් 55 සිත්වල ඒ විපර්කය නැමැති ඒ ප්‍රතිර්ණක කායික සිතේ උපදී ਵਿਚාරය වනාහි ඒ කියන ලද සිත් 55ද ද්විතිය ධ්‍යාන සිත් 11ද කියන මේ සිත් 66 යෙදී ඒ අර විචාරකයේ යෙදෙන සිත් 55ද 55 55 විචාරයේ යෙදෙනවා වගේම වැඩිපුර විචාරයේ යෙදෙන සිත් 11ක් දක්වනවා ඒ තමයි ත්‍රිත්‍ය ධ්‍යාන සිත් 11 ඒ රූපාවචර 22 ධ්‍යාන සිත් තුනක් ලෝකෝත්තර සිතක් ඒ 66ට යදෙනවා. මේ දෙක දැකීමේදී විතර්කය විචාරය කියන මේ ධර්ම දෙක පිළිබඳ වූ සංප්‍රයෝග ණය දැකීමේදී සිත් ගණන ගෙන තිබෙන්නේ 121ක් ලෙස සියලුම සිත් 121ක් ගෙන ලෙස අරගෙනයි මේ චෛතසිකයන්ගේ සංප්‍රයෝගණය දක්වලා තිබෙනවා. විතර්කයයි ਵਿਚාරය. හේතුව ඒ විතර්ක විචාර කියන දෙක ධානාංග වෙන ධර්ම දෙකක්. ඒ ධානාංග වෙන ධර්ම දෙකක් බැවින් ඒ ධානාංගයන්ගේ යෙදීමේ බෙහෙදීම් තමා 89ක් වූ සිත් 121ක් කරලා දැක්කේ අර ලෝකෝත්තර සිත්වල ගණන වැඩි කරලා ධානාංගයෙන් ධානාංගයන්ගේ යෙදීමේ බෙහෙදීම. අනේ නිසා මේ විතක්ක ਵਿਚාර කියන මේ දෙක මෙතන දැකීමේදී සංප්‍රයෝග ණයෙහිදී 121 සිත් ගණන සිත් ගණන 121ක් ලෙස අරගෙනයි 55 සිත්ය 55ක් විතර්කය පිළිබඳව විචාරයේ වෙන සිත් වශයෙන් 66ක් දක්වා තිබෙනවා. ඒක පේනවා අර ප්‍රථම ධ්‍යාන සිත් 11යි, ද්විතිය ධ්‍යාන සිත් 11යි කියන ඒ වචන දෙකෙන්. ඒ ධ්‍යාන සිත් 11ක් උනේ ලෝකෝත්තර සිතාතත් මේ අවස්ථාවේදී එකතු කරලා. එහෙම නෙවෙයි අභිමෝක්ෂය ගැන කතා කරන්නේ. මොකද අභිමෝක්ෂය ධානාංගයක් නෙවෙයි. ඒ නිසා අභිමෝක්ෂය පිළිබඳ සම්ප්‍රයෝජනය දැක්වීමේදී අනුගමනය කරන්නේ 89ක් කියන ඒ සිත් ගණන අරගෙන. අධිමොක්ඛෝ දීපන්ත විඥාන වජ්ජිත විපංච විඥාන විචිකිච්ඡා වර්ධිත චිත්තේ අදිමෝක්ෂය විපංච විඥානයේ කියන විසිද්ධායත් විචිකිච්ඡා සම්පයුක්ත සිතක් කියන මේ සිත් හැර ඉතිරි සිත්වල යෙදෙනවා. එතකොට 11ක් සිත්වල යෙදෙන්නේ නැහැ. එහෙමනම් යෙදෙනවා 68ක. 78ක යෙද. ඒ විචිකිච්ඡාවේ කියන්නේ සැකය. යහප නිහාප දැනෙන බව. එහෙමද මෙහෙමද කියන්නේ. අදිමෝක්ෂයේ බන්ධක් නැහැ. අදිමෝක්ෂය සම්පත් දැසගත් ස්වභාවයක් දෙන්නේ නිශ්චිත බවක් අදිමෝක්ෂයේ කියන්නේ. ඒ නිසා අභිමෝක්ෂය ඒ විචිකිච්ඡා සම්පූර්ණ සිතෙහි යෙදෙන්නේ නැහැ. විපංච විඥානවල සබ්බචිත්ත සාධාරණ চৈতසික හතර වෙන ඒවා යෙදෙන්නේ නැහැ. ඊළඟට වීර්යය ගැන කියන්නේ ඒ වීර්යය ධානා අංගයක් නෙවෙයි. මේ ධානා අංගයක් නොවන වීර්යය පිළිබඳ සංප්‍රයෝග ණය දැක්වීමේදීද සිද්ධානන 89 සේදීනයි කතා කරන්නේ. විරියං පංචද්වාරා වජ්ජන විපංච විඥාන සම්පදිතන සම්පීරණ වජ්ජිත චිත්තේසු වීර්යය නොයදෙන සිද්ධානන දක්වලා තිබෙන්නේ 16ක් හැටියට පංචද්වාර වර්ධන සිතක් විපංච විඥානයේ කියන මේ සිත් 10ක් සම්පතිච්ඡන සිත් දෙකක් සම්තිරණ සිත් තුනක් කියන මේ 16 හැර ඉතිරි සිත් වල වීර්යය යෙදෙනවා එනම් සිත් 73ක වීර්යය යෙදෙනවා තීතිය දොම්න දෝමනස් උපේක්ඛා සහගත කාය විඥාන ප්‍රතිප්‍රඥාන වදිත චිත්තේසු ප්‍රීතිය නොයදෙන සිත් මහ ප්‍රාසයක් දක්වනවා මෙතන. ඒ ප්‍රීතියන් කලකීක ප්‍රීතියන් ධානාංගයක්. එනිසා ප්‍රීතිය පිළිබඳ සංප්‍රයෝග ණය. අනෝන සංප්‍රයෝග ණය කියන්නේ ප්‍රීතිය යෙදෙන සිත් ධර්ම වෙන්කොට දැක්වීම. ප්‍රීතිය පිළිබඳ වූ සංප්‍රයෝග ණය. ඒ ප්‍රීතිය පිළිබඳ සංප්‍රයෝග ණය දැක්වීමේදී සිත් ගණනය ගැන තිබෙන්නේ 121 ලෙස. මත්නිසාද ප්‍රීතිය ධානාංගයක් වන බැවින් ඒ නිසා ප්‍රීතිය නොයදෙන සිත් ගණන දක්වනවා දෝනස්ස සිත්වල දැන් දුම්නස්සහගත පටිච්ච සම්ප්‍රයුක්ත සිත් දෙකේ ප්‍රීතිය යෙදෙන්නේ නැහැ උපේක්ෂා සහගත සිත් සියල්ලෙහිම ප්‍රීතිය යෙදෙන්නේ නැහැ උපේක්ෂාව කියන්නේ ප්‍රීතිය නොයදෙන සිත් කොටසක් උපේක්ෂා සහගත සිත් තිබෙනවා 55ක් ඒ එතකොට 57යි කාය විඥාන සිත් කියනවා දෙකක් සුඛ සහගත කාය විඥානය දුක්ඛ සහගත කාය විඥානය ඒ කාය විඥානය කියන්නේ මේ කය ඇසුරු කොට උපදනා සිතක් බැවින් එහි ප්‍රීතිය යෙදෙන්නේ නැහැ ඒක දුක්ඛ සහගත කාය විඥානෙහි හෝ සුඛ සහගත කාය විඥානෙහි ප්‍රීතිය යෙදෙන්නේ නැහැ අනිත් ප්‍රීතිය නොයෙදෙන සිත් ඇතිවෙන සත්වන්නේ සතුත්පත්ධාන සිත් සතුත්පත්ධාන සිත් පිළිදෙනවා 11ක් එහෙම ගත්තාම ප්‍රීතිය නොයදෙන සිත් පිළෙනවා හැබෑව. ඉතින් සිත් 51 ප්‍රීතිය යෙදෙන්නේ. ඒ හැබෑව ඇර. ඊළඟට දක්වන්නේ ප්‍රතිර්ණ චෛතසිකයන් අතුරෙන් අන්තිමට දැක්වෙන ඡන්දය ගැන. ඡන්දෝ අහේතුක මෝහ වර්ධිත චිත්තේසු. ඡන්දය අහේතුක සිත් 16ය මෝහ සිත් දෙකේ කියන මේ සිත් විශ්වහර ඉතිරි සිත්වල ලැබෙන්නේ. ඡන්දයක් ධානාංගයක් නොවන බැවින් ඒ සිත් 89 සියගෙන එයින් ඡන්දයේ යෙදෙන සිත් ගණනයි මේ උදුරා දක්වන්නේ. එතකොට නොයේ සුප්පාදාය තාක්ෂමං සසප්ති පංච පඤ්ඤාප ඒකාදස සෝලස සප්තති විසති චේව පකින්නක විවද්ධිතා. ඒ ප්‍රකීර්ණක චෛතසිකයන් නොලැබෙන සිත් ගණනුයි ඒ දක්වන්නේ. 66ක්ද 55ක්ද 11ක්ද 16ක්ද 70ක්ද 20ක්ද කියා මෙලෙස මේ ප්‍රකීර්ණක චෛතසිකයන් නොයදෙන පිළිවෙලින් නොයදෙන මේ සිත් එක. ඒකට විචාරයේ සිත් 66ක යෙදෙන්නේ නැහැ. විචාරයේ සිත් 55ක යෙදෙන්නේ නැහැ. අභිමෝක්ෂයේ සිත් 11ක යෙදෙන්නේ නැහැ. විරියේ සිත් 16ක යෙදෙන්නේ නැහැ. පීතිය සිත් 70කට යෙදෙන්නේ නැහැ. සම්මේ සිත් 20කට යෙදෙන්නේ නැහැ. ඒකයි ඒ ගාථාවෙන් දක්වන්නේ. ඊළඟට කව කොපමණ සිත්වල ඒවා පිළිවෙලින් යෙදෙනවාද කියලා දක්වනවා ඊළඟ ගාථාවෙන්. පංච පඤ්ඤාස චසත්තිත් සප්තති කිසත්ති ඒක පඤ්ඤාස චේකුණ සප්තති සපස්සින්නකා පංච පඤ්ඤාස විතරකේ 55ට චසත්ති විචාරය 66කට ප්‍රසක්ති අත්ථ සත්‍යති අභිමෝක්ෂය 78කට විපක්කති වීර්ය 73කට ඒක පඤ්ඤාක ප්‍රීතිය 51කට ඒ කුණ සත්‍යති හත් ඡන්දය 69කට කියන මේ විදිහට ප්‍රතිඥකයි කිසිත සෝයෝ පිළිවෙලින් මේ සිත්වල යෙදේ නැත්නම් ගණන් වශයෙන් යෙදෙන්නේ මෙන්න මේ සිත්වලය ඊළඟට අකුසල චෛතසිකයන්ගේ සම්ප්‍රයෝගණය දක්වනවා ඒ අකුසල වලදී අපි ඉගෙනගත්ත අකුසල චෛතසිකයන් පිළිබඳ මෝහ අහිරේක අනුස්සප්ප උද්ධච්ච කියන මේ චෛතසික හතර සියලුම අකුසල් සිත් වලට සාධාරණ බැවින් ඒවා සබ්බා කුසල සාධාරණ චෛතසිකයි කියලා ඒකයිසික සබ්බා කුසල සාධාරණ බැවින් සියලුම අකුසල් සිත්වල යෙදෙනවා එබැවින් අකුසල් සිත් 12 වීම ඒ මෝහ අහිරික අනුත්ප්ප උද්ධච්ච කියන කයිසික අතර යෙදෙනවා ලෝභය ලෝභ මූල සිත්වල පමණයි යෙදෙන්නේ ඒ නිසා ලෝභ මූල සිත් පිළිදෙන අතයි ඒ අතක් වූ ලෝභ මූල සිත්වල ලෝභය යෙදෙනවා ඒ දැක්වෙනවා පාඨයෙන් ලෝභෝ අත්සු ලෝභ සාගත සිතේ වේව ලෝභ සහගත සිත්වලම ලැබෙන්නේ. දික්ටි චතුසු දික්ටිගත සම්පයුක්තේසු. මේ ලෝභ මූලයටම අන්තර්ගත වෙන දික්ටිගත සම්පයුක්ත සිත් හතරක් තිබෙනවා. ඒ සිත් හතරෙහි පමණක් දික්ටිය යෙදෙනවා. දික්ටිචෛතසික. මානෝ චතුසු දික්ටිගත විපයුක්තේසු. ඒ ලෝභ මූල සිත්වල පමණක් ලැබෙන මානය හැම ලෝභ මූල සිතකම ලැබෙන්නේ නැහැ. දික්ටිගත විපයුක්ත සිත්වල ලැබෙන්නේ. එනි ඒ ලැබෙන එකේදීත් අපි ඉගෙන ගත්තා ඒක අත්‍යන්තිකයි ලැබෙන. හැම පිටිගත විප්‍රයුක්ත සිතකම මානෙ ලැබෙන්නේ නැහැ. මානය ඇති කර ගන්නා හිඟාඳු අවස්ථාවලදී පමණක් මානය උපදිනවා. ඒ උපදින්නේ පිටිගත විප්‍රයුක්ත සිත්වල ඉතල. ඊළඟට දෝෂ ඉස්සා මච්චරිය කුක්කුච්ච කියන ඒ චෛතසික හතර අරහවකින් ද්වේෂය, ඊර්ෂාව, මසුරුකම කුක්කුච්චේ කියන කළ අකුසල් හා නොකළ කුසල් පිළිබඳ පසුතැවිල්ලක් කියන මේ සතර පටිඝ සම්ප්‍රයුක්ත සිත් හතරෙහි යෙදෙන්නේ. ඉතින් ඒ පිළිබඳව ඉදිරියට කියන ලද විශේෂය තමයි ඒ ඉස්ලාමචර්ය කුකුච්ච කියන මේවා එකසිතක එකවර යෙදෙන්නේ නැහැ. ඒවා වෙන වෙනම යෙදෙන ධර්ම කියන්නේ. ඊනම් නිද්ධාන් පංචසු සසංකාරික කිත්තේසු සසංකාරික අකුසල් සිත් පහක් පිළිනවා ලෝභ මූලයේ හතරකුත්, ද්වේෂ මූලයේ එකකුත්. අනේ ඒ සිත් පහෙයි ඇතන් විටක යෙදෙන එක එක විටම යෙදෙන නැත්නම් එකතම යෙදෙන ධර්ම දෙකක් තමා තීන මිද්ද. ඒ තීන මිද්ද සසංකාරික සිත් අකුසල් සිත් පහෙයි තමනයි යෙදෙන්නේ. එහෙම යෙදෙන්නේ ඇතන් විටක මිසක හැම විටමත් නෙවෙයි. ඒ නදහස් කරන්නේ ඒ සසංකාරික අකුසල් සිත් පහ උපදින අවස්ථා පිළිනවා තීන මිද්දෙන් තොරවක්. නමුත් තීන මිද්දේ යම් එක උපදිනවා නම් උපදින්නේ ඒ සසංකාරික අකුසල් සිත් පහේ. විචිකිච්ඡා විචිකිච්ඡා සිත්තේ වේවාති. ඒක සිතේ නමෙන්ම තේනවා විචිකිච්ඡාව යෙදෙන්නේ විචිකිච්ඡා සංප්‍රයුක්ත සිතේ පමණයි කියන. මෙන්න මේ විදිහට සියලුම අකුසල ධර්ම අකුසල් ධර්ම කියන්නේ අකුසල් සිත් වලයි ඒන් හතරක් සියලුම අකුසල් සිත්වල යෙදෙනවා. ඒ මෝහ අහිරිකාම සත්‍ය උද්දච්ච කියන එය ගාථා පාඨයෙන් දක්වන්නේ සබ්බා පුඤ්ඤේ සුචත්තාව. ශබ්ද අපුඤ්ඤේසු චත්තාව. සියලුම අකුසල් සිත්වල චෛතසික හතරක්. ඒ මෝහ අහිරිකාම සත්‍ය උද්දච්ච කියන ලෝභ මූලේ කයෝ කතා. ලෝභ මූලෙහි තුනක් යෙදෙනවා. ඒ ලෝභ දිති මාන කියන තුන. දෝෂ මූලයේ සුචත්තාව. ද්වේෂ මූල සිත් දෙකෙහි යෙදෙනවා চৈতසික හතරක් ඒ හතර මේ වෙන්කොට දක්වන ඒ දෝෂ ඉසා මතරිය කුච්චක සසංඛාරේ ද්වයන් තථා ඒ අකුසල් සිත් වල සසංඛාරික නාමයෙන් දැක්වෙන සිත් පහේ තීන මිද්ද කියන මේ চৈতසික දෙක යෙදේ විචිකිච්ඡා විචිකිච්ඡා සිත්තේ චේති චතුද්දස්ස විචිකිච්ඡාව විචිකිච්ඡා සිත් වල සිටීම යෙදෙයි මෙලෙස චෛතසික 14 අකුසල චෛතසික 14 ද්වාදසා කුසලීස්වේව දොළසක් වූ අකුසල් සිත්වල පමණක්ම සම්පයුජ්ජන්ති සම්පයෝගයට යෙත් නැතන් එක්ව යෙදෙයි පස්සාකාරී පංච භාව ඊළඟට ශෝභන චෛතසිකයන් පිළිබඳ සම්ප්‍රයෝග ණය දක්වනවා ශෝභනේ සුත්තන ශෝභන සාධාරණා නාම ඒකූන වීසති චේතසිකා සබේසුති ඒකූන සත්‍ති චිත්තේසු සංවිජ්ජන්ති ඒ සෝබන චෛතසිකයන් අතුරෙන් බණාහි සෝබන සාධාරණ කියන ලද 19ක් වූ ඒ චෛතසිකයෝ සෝබන සාධාරණ චෛතසිකයෝ සබ්බේසු තේකූණ සත්‍තිචිත්තේසු සියලුම 59ක් වූ සෝබන සිත්වල සංවිජ්ජಂತಿ විද්‍යමාන වේ විරතියෝපනති සෝපි තුනක් වූ විරති චෛතසික චෛතසික ලෝකෝත්තර චිත්තේසු ලෝකෝත්තර සිත්වල සබ්භාපි හැම විටම නියත නියත වශයෙන් ඒකකෝව ඒකකෝව එකතර ලබ්බන්ති ලැබෙයි. ඒකට විරති චෛතසික තුන ලෝකෝත්තර සිත් අතරෙහි හැම විටම නියත වශයෙන්ම එකතම ලැබෙයි. ඒ කියන්නේ ඔවුනොවුන් වෙනවන්නේ නැතුව එකතම ලැබේ. ලෝකයේ සුප්පන ලෞකික සිත් අතුරෙන් වනාහි කාමාවචර කුසලේ ශ්‍රේව කාමාවචර කුසල් හිම පමණ කදා කිසි විටක සම්දිස්කම්ති දක්නා ලැබෙත් විසුන් විසුන් වෙන වෙනවා එතකොට ලෝකෝත්තර සිත්වල නම් විරතිතයි සිත තුන නිර්වාණය අරමුණු කරමින් එකවර එකතම යෙදෙනවා ලෞකික සිත් අතුරෙන් ලෞකික සිත් තිබෙනවා 81ක් ඒ 81ක් සිත් අතුරෙන් මේ විරති চৈতසික තුන යෙදෙන්නේ කාමාවචර කුසල්සිත අතෙහි පමණයි. ඒ කාමාවචර කුසල්සිත අතෙහි යෙදෙන්නේ කිසි විටක හැම විටම නෙවෙයි. ඒ අකුසල ධර්මයකකින් වළකිනකොට කිසි විටක ඒ වළකින අවස්ථාවේදී යෙදෙන්නේ ඒ යෙදතොන් යෙදෙනවා නම් යෙදෙන්නේ ඒ එකක් මිසක දෙකක් හෝ එකට යෙදෙන්නේ නැහැ. ඒ නිසායි විසුම් විසුම් කිව්ව වෙන වෙනම යෙදේ. ඊළඟට අප්පමඤ්ඤා කියන চৈতසික දෙක පිළිබඳව කියනවා අපමඤ්ඤායෝපන ද්වාදස පංචමධ්‍යාන වජ්ජිත මහග්ගත චිත්තේ සුච්චේව ඒ පංචමධ්‍යාන මහග්ගත සිත්වල ඒ අප්‍රමාණ්‍ය চৈতසික දෙක කරුණා මුදිතා දෙක යෙදෙන්නේ නැහැ මොකද ඒ අප්‍රමාණ්‍ය වඩලා අප්‍රමාණ්‍ය කියන නම ලැබෙන තවත් ධර්ම දෙකක් පිටෙනවා ඒවා මේ চৈতසික වලදී අප්‍රමාණ්‍ය කියලා නම් කරලා නැහැ ඒවා තමයි මේ මෛත්‍රියයි කරුණාවයි කියන දේ. එහෙනම් මෛත්‍රියයි උපේක්ෂාවයි කියන දේ. මේ මෛත්‍රී උපේක්ෂා කියන දෙක මෙතන වෙනම අරගෙන නැහැ. නම් වශයෙන් අධ්‍යේශය මෛත්‍රිය වශයෙන් සත්‍ය මධ්‍යස්ථතාව උපේක්ෂාව වශයෙන් ගන්න. මෙතන කියන්නේ අප්‍රමාණ්‍ය කරුණා මුදිතා දෙක වඩලා උපදවාගත හැකි ධ්‍යාන දෙන්නේ පංචකණයේ හැටියට සතරයි. ප්‍රථම ධ්‍යාන, දෙති ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන. පංචම ධානය සත්‍ය ප්‍රඥාප්තිය අරමුණු කොට උපදවා ගන්නට නම් උපේක්ෂා භක්ති විහරණයයි වඩන්නට කියලා. ඒ නිසායි මෙතන අපමඤ්ඤා කියන මේ දෙක ලැබෙන්නේ නැtei කියන්නේ පංචම ධාන මහග්ගත සිත්වල ඒ අතර කාමාවචර කුසලයේ සිට අපට ලැබෙන කාමාවචර කුසල් සිත් පිළිබඳව ඒ කුසල් සිත්වල කරුණාව උපදිනවා මුදිතාව උපදිනවා ඒ සුදුසු පරිදි ඒ කාමාවචර කුසල සහේතුක කාමාවචර ක්‍රියාසිතේ ඒ සහේතුක කාමාවචර ක්‍රියාසිතේ කියන්නේ කාම සෝභනේ ලැබෙන ක්‍රියාසිතට ඒ ක්‍රියාසිත ඒ රහතන් වහන්සේට ලැබෙන්නේ ඒ ක්‍රියාසිතෙහිද අට්ඨවිසති චිත්තේශ්වර එතකොට ඒ කරුණා මුදිතා කියන ඒ ධර්ම දෙක එකට ලැබෙන්නේ නැහැ කවදාවත් වෙන වෙනමයි ලැබෙන්නේ ඒ ලැබිය හැකි ලැබෙන සිත් ගණන දක්වන්නේ 28යි. 28 නම් ඒ ප්‍රථම ධ්‍යාන, ද්විතිය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියන ඒ ධ්‍යාන සිත් 12යි. කාමාවචර කුසල් සිත් 8යි. කාමාවචර සහේතුක කාමාවචර ක්‍රියාසිත 8යි. ඒ 28යි. චිත්තේ ස්වේව ලැබෙන ඒ වාගීම කදාචි කිසි විටක නානාහුත්වා වෙන වෙනම කරුණාව යෙදෙන විට මුදිතාව යෙදෙන්නට බෑ මුදිතාව යෙදෙන විට කරුණාව යෙදෙන්නට බෑ ඒ නිසායි නානාහුත්වා ජායන්ති ඉතින් එක මතයක් තිබෙනවා උපේක්ෂා සහගත සුපන උපේක්ෂා සහගත සිත්වල ඒ කරුණා මුදිතා යෙදෙන්නේ නැtei කියලා ඇතැම් ඇතැම් අයගේ කීමක් තිබෙනවා ඒක. ඒක මේ ආචාර්යවරයා පිළිගන්නා මතයක් නෙවෙයි. ඒකයි කේචි වදන්ති කියලා කියන්නේ. පඤ්ඤාපන ද්වාදසති ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර චිත්තේ සිච්චේව. සබ්බේ පංචකින් සමහග්ගත ලෝකුත්තර චිත්තේ සිච්චේති. සත්‍යකත්තාලී චිත්තේ සම්පයෝගං ගච්ඡති. ප්‍රඥාව වනාහි ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර සිත් 12හිද. ඒ කියේ ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිත් 4ක් ඥාන සම්ප්‍රයුක්ත විපාක සිත් 4ක් ඥාන සංප්‍රයුක්ත ක්‍රියාසිත හතරක් තියෙන ඒ කාම සෝභනයේ ලැබෙන ඥාන සංප්‍රයුක්ත සිද්ධ ලෙස ඒ වාරිද සබ්බේසු පංචතිංස මහග්ගත ලෝකුත්තර චිත්තේසු ඒ සියලුම මහග්ගත ලෝකෝත්තර සිත් 35ද මහග්ගත සිත් 27ක් හා ලෝකෝත්තර සිත් 8ක් තිබෙනවා එකතු වුණාම 35යි ඒ 35 හාද කියන මේ සිත් 47ට මහග්ගත ලෝකෝත්තර චිත්තේසු සත්‍ය චත්තාලු 47ක් වූ සිත්වල ලැබෙනවා සංප්‍රයෝග වෙනවා එක යෙදෙනවා ප්‍රඥාව. ඉතින් එහෙම කියලා ඊළඟට සම්පින්දනයක් කරනවා ඒකුණ දීසති ධම්මා ගායන්තේ කුණ සත්තිසු. 19ක් වූ සෝබන සාධාරණ චෛතසිකයෝ 59ක් වූ සිත්වල උපදිත් පයෝ සෝලක චිත්තේසු. විරති චෛතසික තුන ලෝකෝත්තර සිත් අතරෙහි නියත වශයෙන්මත් එකටමත් ලෞකික සිත් අතුරෙන් කාමාවචර කුසල් සිත් වල වෙන වෙනමත් ඇතන් විටකක් යෙදේ කියන කයෝ සෝල සිත්කේසු අත්වි සතියම් ගයන් කියේ කරුණාමිතා කියන දෙක සිත් 28 ඒ කාමාවචර කුසල් සිත්කට සමාවචර ක්‍රියාපිටට හා ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ කියන ධානසිත 12 සංඥා ප්‍රකාශිත සත්‍යකත්තාලිස විදිහට ප්‍රඥාව සිත් 47ට විකනවා කියත් සම්පයුක්තා චතුර්ථේවන් සෝබන සිත සෝබන ඒ සෝබන සිත්වලම සෝබන කයිතසිකයෝ මේ විදිහට සම්ප්‍රයුක්ත වෙනවා සතර ආකාරයකින් ඊළඟට දක්වනවා මේ චෛතසිකයන්හි තිබෙන නියත අනහිත යෝගිත්වය නියත අනියත යෝගී බව දැකීම සඳහා වූ ගාථා කීපයක් දක්වනවා ඉසා මච්ඡේර කුක්කුච්ච විරති කරුණාදයෝ නානා කදාච මානෝච තීන නිසංතකා සහ යථා විස්සාමි සාරීන සීසා නියත යෝගිනෝ සංඝහන්ත පවක්කාමි තේ සම්දාන යථාරහං කියන මේ ගාථාවයි ඉසා මච්ඡේර කුක්කුච්ච විරති කරුණා දයෝ ඒ කිව්වේ ඊර්ෂාවයි මාත්සර්ය කියන මසුරුකමයි කුක්කුච්චයයි විරති චෛතසික තුනයි කරුණා මුදිතා කියන දෙකයි. ඒ කියන 11. ඒ ඒ ටිකයි මානයයි. තීන මිද්දයයි. කියන මේ 11. නානා කදාචි මානෝච තීන මිද්දං තථා සහ. ඉස්සා මච්චේර කුක්කුච්ච විරති කරුණා මුදිතා මාන තීන මිද්ධ කියන විට කායිසික 11ක් තිබෙනවා. ඒ 11න් ඉස්සා මච්ඡේර කුක්කුච්ඡය කියන ඒවා යෙදෙනවා කියන්නේ දෝමනස්ස සිතෙහි. පටික සම්පේත්ත සිතෙහි ඒ යෙදෙන්නේ වෙන වෙනම. කොයි විටකවත් මේ තුන එකට යෙදෙන්නට බෑ. ඒවායේ අරමුණු වෙනස් වෙන බැවින්. විරති කායික සිත තුනන් ලෝකෝත්තර සිතෙහි නම් නිර්වාණය අරමුණු කරමින් එකටම යෙදෙත්තාන් කාමාවචර කුසල් සිතෙහි ඒවා යෙදෙන්නේ වෙන වෙනම ඒ ඒ ධර්මිකව්‍ය ධර්මය අරමුණු කොට ඒ නිසා වෙනමමයි ඒවා යෙදෙන්නේ කරුණා මුදිතා කියන දෙකක් කරුණාව දුක්ඛිත සත්‍යයන් අරමුණු කරන අවස්ථාවේදී මුදිතාව සුඛිත සත්‍යයන් අරමුණු කරන අවස්ථාවේදී උපදින්නේ. ඒ නිසා වෙනමයි හතක. ඒකයි නානා කියේ කදාති කිව්වෙත් ඒකයි. මාමා කිව්වේ වෙන වෙන උපදින නිසා කදාති කිව්වේ කිසි විටක උපදින නිසා. මේවා යම් සිත්වල උපදිනවයි කියා දක්වතත් ඒ සිත්වල ඒකාන්තයෙන්ම උපදිනවයි කියලා නියමයක් නැහැ. ඇතැම් විටක ඒ සිත්වල ඒවා ලැබෙනවා. ඒකයි කදාති කියන්නේ. මානය පිළිම කදාති මානය පිළිබඳව නානා කියන එකක් දෙන්නේ නැහැ. මානය මානය යම් විටක යෙදෙනවා නම් එවිට යෙදෙනවා. ඒ කියන්නේ කිසි විටක යෙදෙන ධර්මයක්. ඒ යෙදෙනවා කියවේ ඒ දිට්ඨි විචිත්ත සිත් හතරෙන් හතරේ යෙදෙනවයි කියේ මානය. දිට්ඨි විචිත්ත සිත් හතරේ හැමවිටම මානය යෙදෙන්නේ නැහැ. කිසි විටකයි මානය යෙදෙන්නේ. ඒක ඒ නිසා මානය කදාපි යෝගී চৈতසික. තීන නිද්ධං තථා සහ. තීන නිද්ධයන් පංචස සසංඛාරික චිත්තේසු කියන සසංඛාරික අකුසල් සිත්හි යෙදෙන්නේ. ඒ යෙදෙන්නේ එකටමයි යෙදෙන්නේ. තීන නිද්ද උණුම් වෙන යන්නේ නැහැ කවදාවත් එකටම යෙදෙන ධර්ම දෙකක්. නමුත් යෙදෙන්නේ කිසිවිටක. ඊම අදහස් කරන්නේ ඒ සසංකාරික අකුසල් තීරමිද්දෙන් තොරවත් ඇති වෙනවා. නමුත් තීරමිද්ද යම් එක උපදිනවා නම් ඒ උපදින්නේ සසංකාරික සිත් පහ අතරින් ඒ යම් එක තමයි. යථාර්ථානුසාරේන ඒ කියන ලද 11 අර ඉතිරි සේසා නියත යෝගිනෝ ඉතිරි චෛතසික 41ට කියනවා නියත යෝගී චෛතසික. ඒවායේ යෙදීම නියතයි චෛතසික වල සංධාන්ත පවක්ඛාමි දේ සංධාන්‍යතරහං දැන් මේ චෛතසිකයන්ගේ චෛතසිකයන්ගේ සංග්‍රහමය සංග්‍රහමය කියන එකෙන් අදහස් කරන්නේ ඒ සිත්ගෙන ඒ සිත්වල කොපමණ චෛතසිකයන් සංග්‍රහවන්නේද කියා දැක්වෙන කොටස සංග්‍රහන්ත පවක්කාමි ඒ සංගාමි අපාර මේ දක්වා කීවේ ඒ ඒ ඒ චෛතසිකයන් ඒ චෛතසිකයන් යෙදෙන සිත් ගණන වෙන්කොට දැක්වීම. ඒක තමයි සම්ප්‍රයෝග ණයෙන් දක්වන්නේ. මේ චෛතසිකයේ මෙතෙක් සිත්වල මේ චෛතසිකයේ මෙතෙක් සිත්වල ඒ විදිහට. සබ්බචිත්ත සාධාරණ අත සිත් 89. විතර්කයේ සිත් 55ක, විචාරයේ සිත් 66ක. ඒ ඒ ඒ චෛතසිකයේගෙන ඒ චෛතසිකයේ යෙදෙන සිත් ගණන වෙන්කොට දක්වන්නේ සංප්‍රයෝග ණයෙහි. ඊට වෙනස් ක්‍රමයක් සංග්‍රහ ණය කියන්නේ සංග්‍රහ ණයෙහිදී ඒ ඒ සිතක සංග්‍රහ වන අතුලත් වන චෛතසික කොපමණ දෙක. ඒක එකකදී පෙන්වන්නේ සිත් ගණන අනිත් ක්‍රමෙහිදී පෙන්වන්නේ චෛතසික ගණන. ඒ ඒ සිත් වල යෙදෙන චෛතසික ගණන වෙන්කොට දක්වනවා. ඒ සංග්‍රහ ණයෙහිදී ඒක ගාථාවෙන් පටන් ගන්න. ගාථාවලින් දක්වනවා. චතිංසාමුත්තරේ ධම්මා පංචතිංස මහග්ගතේ අත්තතිංසාපි ලබ්භන්ති කාමාවචර සෝබනේ සත්ත්වී සත්‍ය පුඤ්ඤම් හි ද්වාදසා හේතු කේතිච්ච යථා සම්භව යෝගේන පංචධා සත්ත්ව සංඝහෝ කියන්නේ චතිංසාමුත්තරේ ධම්මා ලෝකෝත්තර සිත්වල යෙදෙන චෛතසික ගණන 36කි. චතිංසාමුත්තරේ ධම්මා පංචතිංස මහත්ගතේ මහත්ගත සිත් වල සංග්‍රහ වන චෛතසික ගණන 35ක් අට්ඨතිංසාපි ලබ්භන්ති කාමාවචර සෝබනේ කාම සෝබන සිත් වල ලැබෙන සංග්‍රහ වන චෛතසික ගණන 38කි සත්‍යී සත්‍ය පුඤ්ඤම් වි ද්වාදසා හේතු කේතිච්ච යථා සම්භව යෝගේන පංචධා සත්‍ය සංඝෝ සත්‍යී සත්‍ය පුඤ්ඤම් අකුසල සිත් වල අපුඤ්ඤම්හි අකුසල් සිත්වල යෙදෙනා වූ චෛතසික ගණන සත වීසති 27ක් ද්වාදසා හේතුකේතිත අහේතුක සිත්වල සංග්‍රහවන චෛතසික ගණන 12කි ඒ 12 ගත්තේ වැඩිම ගණන සිතක සිතක යෙදෙන වැඩිම චෛතසික ගණන දක්වා 12ක් ගන්න. ඒ අහේතුක සිත්වල යෙදෙන්නේ නැහැ. අන්‍ය සමාන චෛතසිකයන් අතුරෙන් ඡන්දය ඒ ඡන්දේ හැර ඉතිරි අන්‍ය සමාන චෛතසික 12යි මෙතන ද්වාදක කියලා කියනවා. යථා සම්භව යෝගේන පංචදහසක් සංගහෝ. ඒ ඒ සංග්‍රහය චෛතසිකයන්ගේ සංග්‍රහය ඒ සුදු ලැබෙන පරිද්දෙන් පස්සාකාරයෙන් දක්වනවා. කෙසේද කියලා ඊළඟට කියනවා ලෝකෝත්තර සිත්වල වනාහි අතක් වූ ප්‍රථම ධාන සිත්වල අන්‍ය සමාන චෛතසික 13ද අප්‍රමාණ්‍ය වර්ධිත සෝබන චෛතසික 23ද කියන මේ චෛතසික 36 සංඝා වෙත් සංඝාගත යෙත්‍ය සංඝාවේ දැන් ඒ ලෝකෝත්තර සිත් වලින් පළමු කොට ගත්තේ ප්‍රථම ධ්‍යාන ලෝකෝත්තර සිත් ප්‍රථම ධ්‍යාන ලෝකෝත්තර සිත් අටක් අපි විතක්ක විචාර අදිනොක් විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා සහිත පඨම ඥාන සෝතාපට්ටි මග්ගචිත්ත ඒ වගේම පඨම ඥාන සකදාගාමි මග්ගචිත්ත පඨම ඥාන අනාගාමි මග්ගචිත්ත පඨම ඥාන අරහත් මග්ගචිත්ත කියා ඒ ප්‍රථම ඥාන ලෝකෝත්තර සිත් වෙනවා හතරක් මාර්ග ඊළඟට ප්‍රථම ඥාන ඵල සිද්ධ එලෙසම හතරක් එහෙම ගත්තාම මාර්ග සිත් හතරයි ඵල සිත් හතරයි අටක් වෙනවා ඒකට ප්‍රථම ධ්‍යාන ලෝකෝත්තර සිත් 8. ඒකයි මෙතන කියේ ලෝකුත්තරයේ සිතාව අටසු ප්‍රථම ධ්‍යාන සිත්. ඒ ප්‍රථම ධ්‍යාන ලෝකෝත්තර සිත් 8 අන්‍ය සමානාත් තේරත් තේරස චේතසිකා අන්‍ය සමාන චෛතසික 13ක් අප්‍රමාණ්‍ය චෛතසික හැර ඉතිරි සෝබන චෛතසික අ 23 23 අප්‍රමාණ්‍ය දෙකත් එක තුනම ඔක්කොම සෝබන චෛතසික 25නේ අප්‍රමාණ්‍ය සත ප්‍රඥප්තිය ආරමුණු කොටයි උපදින්නේ ලෝකෝත්තර සිත නිර්වාණය ආරමුණු කොටයි දෙන්නේ ඒ නිසා මේ අප්‍රමාණ්‍ය චෛතසික දෙක අතර ඉතිරි ශෝභන චෛතසික 23. එකතු වුණාම 36ක්. ඉතින් ඊට පස්සේ ගණන අඩු කරනවා ဒုတိ ය ඥානික චිත්තේ සතා ဒုတိ ය ඥානික චිත්තේසු විතක්ක වජ්ජ. විතර්කය හැර ද්විතිය ධ්‍යාන ලෝකෝත්තර සිත්වලින් සිත්වල මේකයි සිත් ලැබෙනවා. එතකොට මුල් සිතේ නැත්නම් ප්‍රථම ධ්‍යාන ලෝකෝත්තර සිතෙහි 36ක් නම් ලැබෙන්නේ ද්විතිය ධ්‍යාන ලෝකෝත්තර සිතෙහි 35යි. තෘතිය ධ්‍යාන ලෝකෝත්තර සිතෙහි විතක්ක විචාර වජ්ජා. එතකොට 34යි. විතක්ක විචාර දෙකම නැහැ. චතුත්ථ ධ්‍යානික චිත්තේසු විතක්ක විචාර 30 වජ්ජා. තුනක්ම නැහැ. 33යි. පංචමධ්‍යානික චිත්තේසු උපේක්ඛාසහගතා තේ ඒව සංගයිහಂತಿ ති සබ්බතාපි අක්කති ලෝකුත්තර චිත්තේසු පංචකඥානකතේන පංචභාව සංභව. එතන එතනක් ලැබෙන්නේ පංචමධ්‍යානික සිතේ 33යි පස්සවිචාර තීති කියන ඒ තුනමයි නැත්තේ. ඒ වෙනසකට තියෙන්නේ වේදනාව උපේක්ෂා වේදනාව වීමයි. අන්න එහෙම කරලා ඊළඟට ඒකත් සම්පින්දණය කරන ගාථාවකින් චත්තිංස පංච සිංසාත චතුත්තිංස යථාක්ෂමයි තෙත්තිං සබ්වය විච්ඡේවං පංචධාරිත්තරේ පිටා 36ක්ය 35ක්ය 34ක්ය චතුත්ථංශ පිළිගැනීම දක්වා තමයි තෙත්තිං සබ්වය 33ේවා දෙකක් එනේ 32කම 33 33යි යෙදෙන්නේ විච්ඡේවං පංචධාරිත්තරේ මත මේ ලෙස පංචම පංචධාරිත්තරේ පිටා අනුත්තර කියන ලෝකෝත්තර සිතේ චෛතසිකයන්ගේ සංග්‍රහය පස් ආකාරයකින් වන්නේය. මහගතේසු කියන මහගත සිත්වල තිබෙන්නේ ලෝකෝත්තර සිතෙහි 36ක් සංග්‍රහ වන අතර දැන් මුල්ම වැඩිම ගණන මහගත සිත්වල සංග්‍රහ වන්නේ 35යි. මොකද මහගත සිත්වල විරතින් යෙදෙන්නේ ලෝකෝත්තර සිත්වල අප්‍රමාණිය දෙන්නේ. එතකොට අප්‍රමාණිය තියෙන දෙකයි. මේ දෙක අත්හැරලා ගත්තා. මහග්ගත සිත්වල විරතිය දෙන්නේ නැහැ අප්‍රමාණ්‍ය ගන්නවා. එතකොට මේ 35ක් අතන 36 මෙතන 35ක් මහග්ගතයේ සපන 30 ප්‍රථම ධානික සිත් ප්‍රථම ධාන සිත් තුනේ සාව අන්‍ය සමානා තේරස චේතසික අන්‍ය සමාන කල්පසික 13ද විරතිත්ය වජ්ජික විරති තුන අත්තර වාදීපති සෝබන චේතසිකා චේති ඉතිරි සෝබන සයිතික 22ද කියා පංචකින්ස ධම්මා සංග්‍රහංගත. 35ක් ධර්මය සංග්‍රහයට දෙයි. ඒකෙදී දත යුතු කාරණය තමා කරුණා මුදිතා පනිට පච්චේකමේව යෝජේ සම්පා. කරුණා මුදිතා මේ සිත්වල යෙදෙනවා. ඒ යෙදක ඒවා යොදන්නට කියන්නේ පච්චේකමේව වෙන වෙනම යොදන්නට. කරුණාව ඇති වෙනකොට මුදිතාවය දෙන්නේ නැහැ. මුදිතාව ඇති වෙන විට කරුණාවය දෙන්නේ නැහැ. ඒ කරුණා මුදිතා කියන දෙකම නැතිවත් මේ සිත් උපදිනවා. ඒ සුදුසු පරිදි යොදන්නට ඕනේ. මේවා යෙදෙනවා නම් වෙන වෙනම යොදන්නට ඕනේ. ඒ අවස්ථාවම කුලව. තථා ဒုတိ ය ධානික චිත්තේසු විතක්කවත්නා. තෘතිය අභ්‍යාසිතේ විතර්කය හැර මේ চৈতසිකේ ධම්ම. එතකොට 35න් විතර්කය හැටනම 34යි. ප්‍රතිඅධ්‍යානික චිත්තේසු විතක්ක විචාර වජ්ජා. විතක්ක විචාර දෙකම අත්හරින්නට කියනවා තෘතිය අධ්‍යාන සිතේ. 33යි. චතුත්ථඥාන්ත චිත්තේසු විතක්ක ਵਿਚාර කීති වජ්ජා. චතුත්ථඥාන්ත චිත්තල විතක්ක ਵਿਚාර කීති කියන තුනම හැර දෙකයි. පංචමඥාන්ත චිත්තේසු පන පන්න රසසු අප්පමඤ්ඤාචන ලබ්භಂತಿ. ඒ පංචමඥාන චිත්තල පන්න රසසු කියලා කියවේ අරූපාවචර සිද්දලසත් අරගෙන පංචම ධ්‍යාන රූපාවචර පංචම ධ්‍යාන කුසල් විපාක ක්‍රියා කියන සිත් තුනත් අරූපාවචර සිත් 12ක් අරගෙනයි මෙතන පංචමධ්‍යාන සිත්තේසු තන පන්නරස්කතිය 15ක් අරු පංචමධ්‍යාන සිත් 15 වෙයි කියලා කියවේ අරූපාවචර සිත් 12ක් අරගෙන ඒ වායෙහි අප්‍රමඤ්ඤාද නලබ්භන්ති අප්‍රමාණ්‍යෝද නොලැබේ සබ්බථාපි සත්ත්වීසති මහග්ගත චිත්තේසු පංචකච්ඡාන වශයෙන් පංච විධාපි සංගහෝ හොත් ඒ විදිහට ඒ පංචමධ්‍යාන සිත්වල සංග්‍රහය පස්වාකාරයකින් කළ යුතුයි මේ කියන ලද පරිදි ධාතාවෙන් පිළි කරනවා සප්තතින් පංචතින්ස චතුත්තින්ස තෙතින්ස යථාක්‍රමං ද්වත්තින්ස චේව තින්සේති පංච භාව මාර්ගකේ 35ක්ද මේ ප්‍රථම ධ්‍යාන සුත්වල චතුත්තින්ස 34ක්ද ဒုတိ ය ධ්‍යාන සුත්වල තෙතින්ස තෘතිය ධ්‍යාන සුත්වල 33ක්ද ගස්සින්ස චතුත්ථාන සිත්වල 32ක්ද පංචම ධ්‍යාන සිත්වල ඒ 32 නොත් අප්‍රමාණ්‍ය දෙක අතර 30ක්ද යා පංචධාව මහගති මහගත සිත්වල සංඝානයි ඊළඟට කාම සෝබන සිත්වල සංඝානය කියනවා මේ සී කාම සෝබන සිත් දෙන්නේ අපි කියන්නේ කාම සෝබන සිත් 24ක් තිබෙනවා ඒවා කුසල් වැඩි සංඛ්‍යාවක් චෛතසික යෙදෙන්නේ කුසල් සිත්වල ඊළඟට වැඩි සංඛ්‍යාවක් චෛතසික යෙදෙන්නේ ක්‍රියා සිත්වල ඊට අඩු සංඛ්‍යාවක් චෛතසික යෙදෙන්නේ විපාක සිත්වල ඒ පිළිවෙලටයි මෙතන කියන්නේ කාමාවචර සෝබනේ සුතන කුසලේ සිතාව පතනද්වේ අඤ්ඤ සමානාස්ති රස චේතසිකා පංචවිසති සෝබන චේතසිකා චේති අටතිංස ධම්මා සංඝං ගච්ඡanti 37ක් භග්න කියන්නේ අඤ්ඤ සමාන චෛතසික 13යි සෝබන චෛතසික 25යි කියන 38ම සංඝා කරනවා කාමාවචර සෝබනේසු තම කුසලේසුතාව පතමද්දේ. මේ පතමද්දේ කීවේ සෝමනස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිතය එන සසංකාරික සිතය කියන දෙකම අරගෙන ඒ දෙකෙන් සංග්‍රහ කරනවා චෛතසික 37ක්. පංචවිසති සෝබන චෛතසිකාත්තේ අත්‍යතිංක ධම්මා සංඝං ගච්ඡන්. ඒ 37 සංග්‍රහ කළා එකවර යෙදෙන චෛතසික හැටියට මේ 38ම ගන්නට බෑ. ඒ මොකද ඒවා ඒ කියනවා නානා රම්මනික චෛතසික. අත්තමඤ්ඤා අධිරත් අප්‍රමාණයන්ගේ අප්‍රමාණි දෙක අපි ගත්තා. මේ දෙකේ අරමුණක් වෙනස් දුක්ඛිත සත්‍යයන් අරමුණු කරන කරුණාවයි සුඛිත සත්‍යයන් අරමුණු කරන මුදිතාවයි. මේ දෙකමත් එකට යෙදෙන්නට බෑ. විරතින් විරති තුනක් තිබෙනවා. සම්මා වාචා විරතිය ඇතිවන්නට බෑ සම්මා සම්මන්තය හෝ සම්මා ආජීවය ඇතිවන විට. ඒ විදිහට ඒවත් වෙන වෙනමයි ඇතිලා. ඒ නිසා මේ මේ පහ ගතකොන් ඒ පහෙන් එකවරක යෙදෙන්නට පුළුවන් චෛතසික ගණන හැටියට දක්වන්නට තියෙන මේ පහ අතරින් එකක්. මොකක් හරි එකක් යෙදෙන්නට පුළුවන් ඒ අවස්ථානුකූලව. මේ පහම නැතිවම ඒ මේ කාමාවචර කුසල්සිත උපදිනවා. එතකොට කෙනෙක් කරුණා මුදිතා කියන කරුණාව හෝ මුදිතාව හැම විටම ඇති කරගෙන ඉන්නවා ඇති කර ගන්නවත් නැහැ. යම් කිසි අකුසල ධර්මයකින් වෙන්වීම වශයෙන් සිතක් උපදින්නෙත් නැහැ. හැම කුසල් අවස්ථාවකදීම. ඒ නිසා මේ විරති දැන් අපි මේ කරන වැඩේ